සිතවිල්ලක් එනවා. නමුත් ආව බව ඒ එන මොහොතේ දන්නේ නැහැ. නමුත් සිතවිලි කීපයක් ගියාට පස්සේ දැනගන්නවා අහවල් සිතවිල්ල මූල බීජය කරගෙන තමයි මේ සිතවිලි પરම්පරාව වෙන්නේ කියලා. එතකොට මුල් සිතවිල්ල දැනගත්තේ නැත්තේ අසිහිය තිබ්බ නිසානේ. ඇත්තටම ඒ මොහොතේ සිහිය අසිහිය වෙලා තිබ්බද? එහෙම නැත්තම් මේක අසිහිය වෙන්න සිහිය වෙන කොහේ හරි තිබ්බද? ඇත්තටම ඔබ වහන්සේට අපි අනිත් ස්වාමීන් වහන්සේලාට උපමා කියන්න බෑ. කෙලිම ඔරිජිනල් එක කියන්න. 100 සම්පූර්ණ නැති වෙන්නේ 100 අඩුවීමක් තමයි වෙන්නේ. 100 සම්පූර්ණයෙන්ම නැත්තම් එයාට කියන කෝමා කියලා. එයා දන්නේ නැහැ. රාද දවල්ද නම ගම මොකවත් දන්න ඕම ඉන්නවා. ඒ කියන්නේ 100 සම්පූර්ණයෙන්ම නැහැ. එහෙනම් මේ ලෝකේ සෑම කෙනාටම 100 අඩුවීමක් තමයි පවතින්නේ. ඒ නිසා තමයි ටික වෙලාව ගිහලා දැනගන්නේ. 100 ප්‍රතිශතය අඩුයි. ප්‍රතිශතය අඩුවීම නිසා අරක ටිකක් අඩු වෙනවා. මතක නැති වෙනවා, දන්නේ නැති වෙනවා. අර ප්‍රතිශතය ටිකක් වැඩි වෙනකොට ටක් ගාලා දැනගන්නවා එයා. 100 ප්‍රතිශතය අඩුවීමක් තමයි වෙන්නේ. එතකොට සිතවිලි කීපයක් ගිහිල්ලා මේ සිතවිල්ලයි දැන් සිතුවිලි කීපයකට කලින් ආවි කියලා දැනගන්න මේකේ මතකයේ රැඳෙන්න සිහිය යම් ප්‍රමාණයක් තිබිලා තියෙනවා අනිවාර්යෙන් තිබිලා තියෙනවා ඒක තමයි මම කිව්වේ සිහිය නැතුව නෙමෙයි හැදෙන්නේ සිහිය ඇතුව හැබැයි අර අවශ්‍ය ප්‍රතිශතෙන් අඩුයි ඒ නිසා තමයි අර සිතිවිලි තුනක් ගිහිල්ලා හතරවෙනි එකට අවු වෙනවා අවුනාම අපි කල්පනා කරන බලන්නකො මේ සිතිවිලි ඔක්කොම අවුල් වුණානේ අරමුණේ තියෙනනේ ආ තුනක් ගිහිල්ලා තියෙනවානේ එතකොට දැන් මේක 80න් ආවා නම් කවදාවත් ඒක ආයෙ අහුවෙන්න බෑනේ. 80න් ආපු එකක් මතක හිටින්නත් බෑනේ. රෙකෝඩ් වෙන්න බෑනේ. ඒතර මේක රෙකෝඩ් එකේ තිබිලා තියෙනවානේ. අහුණානේ. ඒ මේක කාවලට දැනගත්තේ. ඒ කියන්නේ අර අඩුවෙන් තිබිච්ච එකට මේ වැඩියෙන් තිබිච්ච 100 ගිහිල්ලා ටච් වෙනකොට අර්ග ප්‍රතිශතය වැඩි වෙනවා. වැඩි වෙච්ච ගමන් දැන් ඒකත් අපි දන්නවා. මේක 100%යි මිස් වුණා. මේක 108යි මිස් වුණා. මේක 15යි ඒත් මිස් වුණා. ආපු එක 50යි. ඒක අහුණා. වැඩි 100 ඒක අහුණා. අහුවෙච්ච ගමන් කල්පනා කරනවා මේ මේක ගොඩක් වෙලා ගියා නේ. එහෙනම් තව සිත ඕ අර වැව මතක් වුණා. පොළ මතක් වුණා. එතකොට දැන් ඒවා පොඩි පර්සන්ටේජ් වලින් ආවිල්ලා කොහොමද මේක දැනගත්තේ? අර 50න් ඉඳගෙන අරක දිහා බලනකොට අර පාට 50 එකතු කරාම 55 ඒකත් අවු වෙනවා. පාට 7 එකතු වුණා 57යි ඒකත් අවු වෙනවා. අරකේ ඉඳගෙන මේ ටික අවු වෙනවා. එහෙම තමයි වෙන්නේ. ප්‍රතිශතයේ අඩු වැඩි වීමක් තමයි වෙන්නේ. අපිටත් ඒක වෙලා තියෙනවා. හැබැයි 80ෙන් නෙමෙයි. 80ෙන් නම් ඒක කවදාවත් මතක් වෙන්න බෑ. එහෙම එකක් එයා දන්නේ පරචිද්ද තියෙන කෙනෙක් ඇවිල්ලා තමයි කියන්නේ පැයකට කලින් පොළොව මතක් වුණා දැන් වෙල මතක් වුණා දැන් 100න් සිතවිල්ලක් ආවුණා භාවනා කරනවා කියලා එකක් ආවුණා මේක 100න් ආවන අර දෙකක් ආවා ඒකට අපි කියන නෑ ආවෙ නෑ ආවා එයා පිළිගන්නේ නෑ එයා 80න් ආපු නිසා සම්පූර්ණ 80 නිසා එයා දන්නේ එයා පිළිගන්නේත් නෑ ඇත්තටම ඇවිල්ලා තියෙනවා තවත් කෙනෙකුත් පරචිත්තෙන් බලලා කියන නෑ ස්වාමිනී මමත් බැලුවා එහෙම දෙකක් ඇවිල්ලා තියෙනවා සිතේ ඒක මෙයා කියන ඔව් මමත් දැක්ක ඇවිල්ලා තියෙනවා. නමුත් එයා පිළිගන්නේ ඇයි? සම්පූර්ණ 100 නෑ යාගේ තුල රෙකෝඩ් එකක් නෑ. එයා පිළිගන ඔව් මට වැව මතක් වුණා අර වැව ළඟ අර වතුර පිළිලා තිබුණා. ආ ඇයි ඒක එනකොට මතක එතකොට 100 නෑ. හැබැයි 100 තිබිලා තියෙන ප්‍රතිශතය අඩුයි. ඒ නිසා අරක ටච් උන්නේ නෑ. දැන් කියනකොට අර අර අඩු 100ක් තිබුණානේ පොඩි ප්‍රතිශතයක් අර අවුෙච්ච සිටිවිල්ලේ ඉඳලානේ බලන්නේ. ඒකෙන් බලනකොට මේක අරකට එකතු එකතු වෙච්ච ගමන් දැන් දන්නා. දැවත් මතක් වුණා. පොලක් මතක් වුණා. එතකොට ඇයි එතනදී නවතින්නේ නෑ මෙතනදී තමයි මට આવුනේ. අර දෙක આવුන්නේ මේක සිතේ සාමාන්‍ය ක්‍රියාකාරී ස්වභාවය. 100 100ට 100ම නැති වෙන්නේ දැන් අපි කියන අපේ අඳුනේ මේ මේක 100. මේක 100 මේක 80. මේක 100 මේක 80. දැන් 100 කියලා එකකුත් තියෙනවා 80 කියලා එකකුත් තියෙනවද නැද්ද? දැන් 80 කියනකොට අපි කියනවනේ මොකවත් නැහැ කියලා. නෑ 80 කියන එක තියෙනවා. ඒක අවු වෙන්නේ 100ෙන්. ඒක තමයි ඒක ඔරිජිනල් එක. 80ෙන් හිටියේ. 80ෙන් ඉන්නත් 100ක් තිබිලා තියනවද නැද්ද? ප්‍රතිශතය අඩුයි. ඒ නිසා මතක නැහැ. 80 කියන්නේ 100 නැති 100ක් තමයි ඒක. අපට මතක ඉතින් නැති 100ක් තමයි ඒ 80 කියන නමෙන් හඳුන්වන්නේ. ඒකත් එක්තරා 100ක් තමයි. නමුත් ඒකෙන් වැඩ ගන්න අපහසුයි. අර ධාරිතාව අඩුයි. ඒ නිසා අපි 100 අපට ගැළපෙන විදිහට නැති නිසා අපට අවශ්‍යතර නැති නිසා ආ 100 කියලා කියනවා. 80 කියලා කියනවා. අවමයි කියන අර්ථය තමයි කියන්නේ. අඩුයි කියන අර්ථය තමයි කියන්නේ 80 කියන එක. සිහිය සිහිය සහ සිතවිලි කියන්නේ සිතේ කොටස් දෙකක්ද? සිතේ ක්‍රියාකාරී කොටස් දෙකක්. සිතවිලි කියන්නේ සිත භ්‍රමණය වෙන නිසා ඇතිවෙන තරංග. සිහිය කියලා කියන්නේ ඒ තරංග මත පවතින කල්පනාව. දැන් සිත භ්‍රමණය වෙනවා. එළියට යන තරංග මොනවද? සිතවිලි. ඒ ඇතිවෙන තරංග පිළිබඳව මතකයක් තියෙනවා. අපි දැනගෙන ඉන්නවා දැන් පොළ මතක් වුණා. බලන්නකෝ දැන් පොළේ ඔක්කොම බඩු මුට්ටු බලනවා. එළවලු බලනවා, ඇවිදගෙන එනවා. දැන් අර ආපු සිතවිල්ල ඒම බලාගෙන ඉන්නවනේ. ඒ බලාගෙන ඉන්න මතකයට කියන සිහිය. එක එක විදියට මතුවෙන ඒවට කියන සිතවිලි කියලා. සිත භ්‍රමණය වීම නිසා අටගන්න වීති ටික සිතවිලි වෙනවා. ඒ වීති ටික මතකයෙන් බලාගෙන හිටියොත් ඒකට 100 කියලා කියනවා. 100ට 75ක් විතර එන්නේ මේ අවශ්‍ය කර්ම. හැබැයි 125ක් වලට කර්ම හැදෙනවා. මොකද්ද කියලා බැලුවාම වාඩි වෙලා අපි නිකන් හිතනවා අර මිනිස්සයර කරපු ගැටවල ඒ මිනිස්සයර කවදාවත් yaadෙන්නේ නැහැ. දැන් අපිට කල්පනා මදියෙන් තමයි හිතන්නේ. නමුත් ඇතුළේ තියෙන द्वේෂයකට හනුව තමයි ඒක පහළ වෙන්නේ. අර එතකොට අර द्वේෂයක් තියෙනවා. ඒ द्वේෂය නිසා අටගන්න චෛතසික අර द्वේෂත් එක්ක සම්බන්ධයක් තියෙනවනේ. කර්ම හැදෙනවා. ඇයි? හේතුවක් ඇතුළේ තියෙනවා. සංගවිච් එක. සංගවිච් එකක් වාඩි වෙලා ඉන්න. ඒවල් දොරවල් මොකම නැති නම් අර මිනිස්යාගේ දුර්වලකමනේ කොහොම මගේ ජීවිතේ සම්පූර්ණ නැතිම කළානේ මා හතුරෙක් මගේ ජීවිතේ විනාශ කරලා ඔක්කොම දැන් මේක අපි නොදැනුවත් 80ෙන් තමයි ඉන්නේ. නමුත් ඇතුලේ තියෙන අර කම්පාවට නෙමෙයි දෙන්නේ. දුකකට නෙමෙයි දෙන්නේ. අපට වෙච්ච අසාධාරණයක් නෙමෙයි දෙන්නේ. ඒ කියන්නේ ඇතුලේ හේතුව තියෙන නිසා මේක 80ෙන් ආවට මේ ඵලයට ඇතුලේ දැඩි හේතුවක් තියෙනවා. ස්ට්‍රොං හේතුවක් තියෙනවා. ඒ නිසා මේකට කර්මයක් ඇදෙනවා. එහෙම නැති ඒවට කර්ම හැදෙන. ඒකයි මම කියන්නේ 75ක් විතර අවෝසි වෙනවා. 25ක් විතර තියෙන අර හේතුව නිසාට ගන්න 80න් ඇති වෙන ඒවා තියෙනවා. 80න් උනත් හේතුවක් අභ්‍යන්තරේ තියෙනවා. යට තියෙනවා. ඒ නිසා ඒකට කර්ම හැදෙනවා. අර ඇණයක් ගලවන්න හදනකොට එකපාරට හඬුවක් මතක අපරාධ අර අඬුව තිබුණා නම් ගලන්න පුළුවන්. අර මිනිස්සයා ගෙනිච්චනේ ඒක කිව්වෙත් නෑනේ කියලා හිතෙනවා. ඇත්තටම දැන් අඬුව තිබුණොත් හොඳයි කියලා එකපාරට නැති වෙච්ච අඬුව මතක් වෙනවනේ. ඒක අපි මතක් කළේ නෑ. ඒක ඉබේ ආවේ. ඒක එනකොට අර මනුස්සයා කියන්නේ නැතුව ගෙනෙත් යා කිනාර තරහා එතකොට අන්න අන්න එතන කර්මය හැදෙනවා. ඒ වගේ අර සමහර සිතිවිලි අපේ අවසරේ නැතුව ඉබේ හාවත්. ඒ නිසා ඒක තුළ ලෝභ දේශ මොහ පැවතුනත් කර්මය හැදෙනවා. සමහර සිතිවිලි තියෙන අලෝභ අධේස අමෝහ වලින් තමයි හැදෙන්නේ. ඒවට කර්ම නැහැ. ඒව නිකන් හැවිල්ලා පැවතිලා යනවා. පිට පොඩි ආන්දර පින්ඩ පාතේ වඩිනවා නේද? තමයි. ස්වාමීන් වහන්සේ